Thank you. කුරුණෑගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් Thank you. තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛු ීමමේව කායං යථා තිතං යථා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්ඛති යත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තියතාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝ ආගෝඝාතකෝ අන්තේ වාසීවා ගාවින් වදිත්වා චතුම් මහකතේ බිරසෝ ප්‍රතිවිභජිත්වා නිසින්නෝ අස්සයේව මේව කෝ භික්ඛවේ භික්ඛූ ඉම මේව කායං යථාඨිකං යථාපනිහිතං ධාතුසෝ පච්ච වෙක්ඛති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වටිනා සතිපට්ඨාන සූත්‍රයෙන් ඉදිරියෙන් තියාගෙන මීට කලින් අවස්ථා 6කදී පැය 6ක් නැත්නම් පැය 6කටත් එක වතාවට පැය කහමාරක් විතර වැටෙන්න වගේ අවස්ථා හයක් අරගෙන තිනවා ආධාත්මික එකතු වෙන්නේ හත් වෙනි වතාව. ඒ අනුව අපි ක්‍රමයෙන් ඒ සූත්‍රය කොටස් කොටස් වශයෙන් ඉදිරිපත් කරගනිමින් තවමත් මේ කායानुපස්සනා කොටසෙමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ධාතු මනසිකාර පර්වය ධාතු මනසිකාර පබ්බය ඉදිරිපත් කරගන්නයි. අපි කලින් කෙරුවේ ඒ දෙතිස් කොටාස වශයෙන් කොටාස පරෝයක් ඉදිරිපත් කරගන්න එක. ඉතින් මේ <clears throat> ආනාපාන සති පරෝය කියන මුල්ම කොටස අපි මේකෙන් පොඩ්ඩකට මේ විග්‍රහයට පහසු පිණිස පැත්තකින් තිබ්බොත් එතන පටන් මේ හතර ඉරියව්වේ ගමන් කරන ඉරියව්වේ හිටගෙන ඉන්න ඉරියව්ව, ඉඳගෙන ඉන්න ඉරියව්ව, නිදාගෙන ඉන්න ඉරියව්ව කියලා ක්‍රියාකාරී තැනක ඉඳලා සම්පූර්ණ <clears throat> නිදා ගන්න තැනට යනකම් ඉරියව් වල පෙන්වන්නේ යම්කිසි නිවීමක් tempat ගතිය. ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බේට ගියාම ඉදිරියට යනවා පස්සට යනවා ඈත බලනවා මෑත බලනවා ආදී එනලා අන්තිමට නිදාගෙන ඉන්න නිස්සද්ද වෙන අවස්ථාවල් පවා සත්‍යයට සම්පජාඤ්ඤයට යටපත් කරන ගතිය තමයි හතර මහා ඉරියව් වලින් පස්සේ කුඩා අණු කුඩා ඉරියව් එන්නේ එන්නේ එන්නේ සියුම් කරන තුනී කරන තත්ත්වයක් තමයි තිබුණේ. ඊට පස්සේ මේ කයේ කොටස් 32 ඒ දෙකස් කොටස් වලට යනකොට මේක පඨවි කොටස් සහ ආපෝ කොටස් කියන මේ 32 විග්‍රහ කරනකොට අර එක තැනකට ගෙන ආපු මේ ශරීරය තවත් කොටස් කොටස් වලට කඩලා පෙන්වන ගතිය තමයි ඒ අර ගිය පාර ඉදිරිපත් කරගත්ත එකේ තිබුණේ. ඒකට උපමා වශයෙන් පෙන්ලා තිබුණේ දෙපැත්තම කට තියෙන මල්ලක් ඇතුළට ආල් වී කලමුන් උඳු ආදී ඇට දාලා තියෙනවා නම් ඒක අරපු මිනිස්සේ මේක මේ විදිහට කල තියෙනවා මේකේ මුං තියෙනවා මේකේ ඇට මේ හාල් තියෙනවා මේකේ උඳු තියෙනවා ආදී වශයෙන් මේ එක එකක් වෙන්කොට දැක්වීමයි ඒ දෙතිස් කොට්ටාස භාවනාවේදී මේ අසුබ පලික් පටික්කුල වශයෙන් කොටස් කරලා පෙන්නනවා. ඒ කොටස් කරන කොටත් එක විදිහකට මේ ශරීරයම විද්‍යාගාරයක් කරගෙන ඒ ශරීරයේම කොටස් තුලින් කාය කායන කායගත සත්‍ය තුලින් කායනුපස්සනාව තුලින් මේකෙන් කල් නොදැක්ක විදිහට බාහිර ආවර්ති වෙච්ච අපේ මේ ඉඳුරන් ඇතුළට හත්න ගතියක් පිටතට දුවන දේවල් ඇතුළට හරවන ගතියක් එන්නේ එන්න තැම්පත් කරන ගතියක් තමයි පෙන්වෙන්නේ. <clears throat> එතෙන්දි පවා අපිට මේ විදිහට අපේ ශරීරය අනුන්ගේ ශරීරයත් එක්ක ගලපමින් අනුන්ගේ ශරීරයක් හෝ ඒ තුලින් නියෝජනය වෙන තමන්ගේ ශරීරයේ ඒකකයක් gediyak එහෙම නැත්නම් මුළු එකක් වශයෙන් ගන්න ගියාම අපිට ඒකට විවිධාකාර <clears throat> සම්මුති ප්‍රඥප්ති එකතු වෙනවා. එයා ලස්සන කෙනෙක්, මෙයා කැත කෙනෙක්, මෙයා උස කෙනෙක්, මෙයා කොට කෙනෙක් ආදි වශයෙන් ඒ පුද්ගලයා පිළිබඳව විවිධ ප්‍රඥප්ති ආවා ජාතකයේ එයා ස්ත්‍රියාවක්, එයා පුරුෂයෙක් ආදි වශයෙන් ඒ ප්‍රඥප්ති බොහොම ඇඳබැඳ ගන්න ගැතිය වැඩි. ඒ ප්‍රඥප්ති බොහොම సౌందర్యාත්මක පැත්තකට, ශෘංගාරාත්මක පැත්තකට, කලාත්මක පැත්තකට යොමු වෙනවා. මේ විදිහට ඒක අයිතියක් තියෙන මිනිසෙකුට ඒ సౌందර්යය දකින්නේ ඒ දැක්කට මොකද මේ විදියට අර ස්ත්‍රියක් වශයෙන් පුරුෂයෙක් වශයෙන් <clears throat> ඒ සාමේ ප්‍රඥප්ති කොටස එකතු වෙන්න එකතු වෙන්න ගාක් වෙලාවට අපි ඒකේ දැඩි ලොල් වීම ඇති කරගෙන මේ අත්කිලමතාන යෝනේ කාමසු කල්ලිකාන යෝගයේ පැත්තට වැටෙන්න ඉඩ අවස්ථා වැඩි. ඒ වගේ නෙමෙයි ඒක කොටස් 31කට කඩනකොටම මහ පුදුම විදියට ගැස්සීලක් ඇති වෙලා අපේ හිත අර විදියට බාහිරාවර්ති වෙලා ඒ ප්‍රඥප්ති දිගේ විවිධාකාර හිතුම් ප්‍රාර්ථනා සීනමවන වෙනුවට පාරට හිත ඇතුළට නැමෙන ගතියක් තියෙනවා මේ කෙස්ය මේ ලොම්ය මේ නියය මේ දත්ත මේ සම්ය මේ ඇටේ නහරය ආදි වශයෙන් බලනකොට අර පුදුම විදිහට එකතෙන් කරන ගතියක් තියෙනවා ඒක නිසා අපි අර සුන්දරත්වය ලාලිත්වය ලය ලතාව ඒ සේරම සෝබනේ බලන්න බලන්න බලන්න කෙලස් වැඩෙන වගුරුවන හිත කැත වෙන පැත්තකට යන තියෙන අවස්ථා වැඩි. ඒ වෙනුවට අපි මේකේ කොටස් 32කට බලන්න හදනකොට ඒක ප්‍රතිකූල වශයෙන් බලන්න හදනකොට හිතේ තියෙන ඇත්ත ඇති යකින පැත්තට සත්‍ය පැත්තට ලං වීම නිසා හිතේ ලස්සන වැඩි වෙන ගතිය වැඩි. ඒ නිසා බාහිරේ ලස්සන බලන්න ගත්තොත් හිත කැත වෙනවා. ඇතුළත තියෙන කැත බලන්න ගත්තොත් හිත ලස්සන වෙනවා. ආන් ওই කාරණා දෙක පුදුමාකාර විදිහට මේ සරුවචනාංශ මේ කය සම්බන්ධ කරගෙන ඉදිරිපත් කරලා තියෙනවා යම්ම වෙලාවක ඕනම වෙලාවක අපි මේ කය කොටස් කරලා බැලුවොත් ඒක පිළිබඳව අර විදිහේ సౌందర్యාත්මක අදහසක් නැත්නම් ලයක් ලතාවක් සෝබනයක් මොනම දෙයක්වත් නැහැ. ඒක තියෙන්නේ ඒ වෙනුවට මහ පුදුමාකාර තිගැස්සීම් ස්වරූපයක් එකතන හිත ගල් ගහිලා නතර වෙන වෙලාවක් තියෙනවා. ඉතින් මේක <clears throat> දරුවචනාංශයේ ඒ කාලේ පින්නුවේ රතයකට උපමා කරලා ඒ කැලේ ටික එකතු වෙච්චාම ඒක මංගල රතයක් රාජ රතයක් වඩපත් වෙනවා. කොටස් එක වෙන් කරගත්තට පස්සේ ඒක රත කියන ප්‍රඥප්තියට ඉක්මතුවට යන්නේ නැහැ. ඒ කොටස් වල ඔය රතයක තියෙන ගැඹීරත්වය හෝ ලක්ෂණක මොනක්වත් දකින්නේ නැහැ. ඔය දැන් කාලේ තියෙන හොඳම වර්ගයේ රතයක් අරගත්තාම ඒක ඒ ලස්සන පොප දාලා සායම් ගාලා ඒ වීදුරු කූඩුවක් ඇතුලේ තිබ්බහම ඒකේ මිල බලනකොට පුදුම හිතෙනවා. පුදුමාකාර එකේ ලස්සනකමක් තියෙන මොකද ඒක අවසාන නිමාව අද වෙළඳ ලෝකේ විශාලම වටිනාකමක් තියෙන දෙයක්. ඒ නිමාවෙන් තමයි මේ ප්‍රතිග්‍රහකේ අල්ලගන්නේ. පාරිභෝගිකේ අල්ලගන්නේ. ඒ නිසා නිමාවට සෑහෙන තරක් වෙනවා. නමුත් මේ ওই යන්ත්‍ර පිළිබඳව ඒ වැඩ කරන ගෑරේජ් එක වැඩ කරන කට්ටිය දන්නවා ওই කෑල්ටි ටික ගැලෙව්වොත් එහෙම ඒ යන්ත්‍රයේ කියන කෑල්ටි ගත්තොත් පොඩියකට පෙන්නුව සෙල්ලම් කරන්න ගන්න මොනම කැලලක්වත් නැහැ ඔක්කොම තියෙන ඉතාලම කැත හතරකොන මජන් ගෑවිච්ච මොනම ආකාරයක් නැති මහ විරික්කිච්ච කැලි ටිකක් තියෙනවා මොනම දෙයක් අර ලස්සනක් නැහැ අන්න ඔය වගේ තමයි අර ඒ හොඳම කතාව කිව්වේ කවුද අපේ යක්කඩ ප්‍රඥාරාම හාමුදුරුවෝ උන්වහන්සේ කතා කරන මේ බණ අහන්න ඉන්න හොඳ තරුණ පහේ නෑම්බියක් අරගෙන කලපිට හරලා ගත්තොත් බල්ලොන්ගෙන් එලවන්න කපුටන්ගෙන් එලවන්න කෝටුවක් ළඟ තියාගෙන ඉන්න වෙයි කියන්නේ. ඔය දක්ෂින සුන්දරකම මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා පුංචි හැමේ තියෙනවා මේ මිලිමීටරකින් 10ක් විතර පුංචි පුංචි සිවියක්. ඔය සිවිය තමයි සේරම ඔය රූපලාවන්‍ය කියන්නේ. ඕක ගැලෙව්වට පස්සේ ආයේ කවදාකවත් ඒකේ ඒ සුන්දරත්වයක් හෝ ලතාවක් හෝ ලයක් හෝ මොනම දෙයක් කරන්නේ වැඩි වෙලාවක් අතුමත ටිකක් වෙලා පිච්චිලා ගියාට පස්සේ හැම මා බුදු අපායක් ඔගේ මොය කිවිය පොඩ්ඩක් ඇතුලට අනේක විතරයි තියෙන්නේ ඒක මෙදිට තමයි ඔය සුන්දරත්වයේ තේරම තියෙන්නේ ඒක නිසා අපි මේ යථාභූත ඥානය කියන පොඩ්ඩක් විනිවිදව හිතන ගතියේ මේ පිටත පේන එක පන්තු පිට නලියන ගතිය තමයි සතිය නැති වෙනකොට හිතේ හැටි. අපි ඒක කියන පොලාපන්න ලක්ෂණය කියලා. මන්තු පිට මතු පිට පැන පැන ඒකෙන් මේකට ඒ මේකට අරමුණු පැන පැන යනවා. අපි ලාභන ලක්ෂණය කියන්නේ පොලා නොපනින ගතියේ වැඩිචිලන කිඳා බහින ගතිය තමයි සතිය තියෙන්නේ. එතකොට මේ සිවිය පොඩ්ඩක් විනිවිද යන්න පුළුවන් වුණොත් ඒකේ තියෙන විකාර ස්වරූපේ බුද්ධුම ආකල්පම වෙනසක් ඇති කරනවා. උගදෙනේ දාන දෙයක් තමයි ඔය 13 මනසික මේ දෙතිස් කොටස ගැන කතා කරන උගදෙනේ කියන අපි මේ කේස කලාපයට තියෙන බුදුමාහාකාර ආදරයයි ඒක පිළිබඳව මේ කොණ්ඩ මොස්තර කිව්වහම ගොඩක් දේවල් කියනවනේ. බැරි වෙලාවකට මේ කෙස් ගහක් බත් එක්කට වැටුනොත් හරි සුප් කෝප්පෙට හරි වැටුනොත් හරි ඉතින් පුදුමාකාර අපලක් තමයි තියෙන්නේ. අපි පැත්තේ කරල් පැත්තේ හිටියා අම්මා කෙනෙක් ඒ අම්මා උදේ පාන්දර ඉඳි අප්පා හදලා බොහෝම මහන්සි තමයි දරුවෝ දෙන්න හැදුවේ. ඒ දරුවෝ දුවට පුතා බොහොම ආදරේ. ඉතින් අම්මා ඇවිල්ලා අපේ අම්මට කියනවා අනිවාර්යයෙන්ම අම්මා මම මේ මේ ඔය හදිසිය කෑමකිනකොට දන්නේ නැද්ද මම ඉතින් කොණ්ඩෙත් අත ගන්නවා හරි මේ අත ගන්න ඒ නිසා බත් එකට සමහරලාට කිස් ගක් පැටලෙනවා. ඉතින් අර පොඩි පුතා කෑම කනකොට බැඳිලා කිස් ගහක් පැටිච්චාම බත් පොළොව බත් පිටන පොළොවේ දානවා. මොන ජරාවක්ද මේක බත් කන්න බෑ. ඉතින් ගිහිල්ලා කියනවා මොකද්ද පුතේ මේ අම්මගේ කෙක් ගහන්නේ ඕකට මොකක්ද අප්පිරිය කරන්න කිව්වහම කෙක් ගායෙන් කළා ඉතු කෙක් කනවා. ඊට පස්සේ කියන යාළුවා මම ඒකට මට බැහැනේ මට බිකෙක් තාලකපුවම කන්න කියලා කියනවා. ඒ තරමටම මේකේ අකුලක් තියෙනවා. මේ කටුකුරුන් ඥානසාරේ බොහෝම ලස්සන උපමාවක් ගෙනාවා. මම ඊයට ගිය පාර බණට අදාළ කොටහක් මේ කියවන්නේ. ඒකෙදි කියනවා අපේ දසක් පණුව කාලා තියෙන වෙලාවක අක්ෂෝ කියලා දත් දොස්තර කෙනෙකුට දුන්නාට පස්සේ ගලවන්නේ කියලා. ඉතින් කට උඩ නැගගෙන අඬු දාගෙන ඉතින් ගලවනවනේ ඔක ජර බර ගාගෙන බෑ. කැපිච්ච ගහක් බුල්ඩෝසරකින් ගලවනට වැඩි අමාරුයි ගලවන්න ගියා. ඔක ගලවන ඉවරලා අර වීදුර උඩ කියලා. තියෙන වෙලා එයා බැරි වෙලාවක් කිව්වොත් ඒ ගලවපු දතාවේ කටේ දාගන්නයි කියලා. මේ මොහොතකදී ඉඳලා මේ කටේ තිබුණු දත අර ලේත් එක්ක අර තතපනෝ කාපු කුණත් එක්ක ආයේ නිකමද කටේ දාගන්න කිව්වොත් එහෙම මොන්න තරම් රණ්ඩුවක් කරන්නේ. ඒක තමයි මේ ශරීරය වශයෙන් ඒකකයක් වශයෙන් ගුලියක් වශයෙන් ගෙඩියක් වශයෙන් බලනකොට මේ එක එක කෑල්ලක අපට තියෙන පුදුමාකාර වටිනාකමක් ඔය නියපොතු කපන වෙලාවක ඒ වගේ වෙලාවල දක්වන ආකල්පේ. නමුත් මේක පොඩ්ඩක් අපෙන් වෙන වෙච්ච ගමන් බුදු පිළිකුල් පෙන්නට යන්නේ. ඒකෙම තවත් ඉදිරි පියවරක් තමයි මේ කොටාස ඔය කේසාලෝමානකාදන්තා තචෝ මංසං නහරු අට්ටි අට්ටි මිජා වකං හදයා යකනං කිලෝමකං පේකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසං පිට්ටං ඔතෙන්ට යනකම්ම 20ක් තියෙන කොටස් ඒක ඔක්කොම අල්ලන්න පුළුවන් ඝන කොටස් වශයෙන් දක්වන්නේ අපි කියනවා පටවි කියලා ඊට පස්සේ තෙම්මං ලෝහිතං සුබ්බෝ සේදෝ මේදෝ අස්සවසා ඛේලෝ සිංහානිකා ලසිකා මුත්තන්දි කියනවා ද්‍රව. ඒකත් අපිට වෙන් කළ පෙන්වන්න පුළුවන්. අන්‍ය කොටස් දෙක එවුවට ගත්තට පස්සේ මේ එකේ කොටස් වල තියෙන <coughs> ධාතු, පඨවි ධාතු, ආපෝ ධාතු කියන තැනට ගියාම ඒ වගේ ඊටාමත් මාඩුයි ඉක්‍රීත්‍යක් හෝ පුරුෂපත්‍යක් දකින්න. ප්‍රිය හෝ අප්‍රියකතියක් දකින්න. මනාපකෝ අමනාප ගතියක් දකින්නේ එතකොට ඒවා මූල ස්වභාව වලට යනවා ධාතු ස්වභාව සභාවං ධාරේති इति ධම්මෝ කියලා කියනවා ධාතු කියලා කියනවා ධාතු කියලා කියන්නේ ඒක එයාගේ ස්වභාවය දක්වනවා මිසක්වා දක්වනවා මිසක්වා පුරුෂයෙකුටයි කියලා පටවි ධාතුවේ පුරුෂ ගතියක් නැහැ ස්ත්‍රීකටයි කියලා පටවි ධාතුවේ ස්ත්‍රී ගතියක් නැහැ තරුණයෙකුටයි කියලා බාලයෙකුටයි කියලා <clears throat> වැඩි මහල් කෙනෙකුටයි කියලා ඒ ධාතු වල වෙනසක් නැත්තේ. ඒ ධාතු ගුණයට පුද්ගල ගතියෙන් අයින් කරලා ධාතු ගුණයට හිත ගිය ගමන් හිත එතන බැඳෙන්නේ එක තිගැස්මකුත් එක්ක. අපි අනාගත සැලසුම් අතීත පශ්චාත්තාව එහෙනම් මේක වර්ණ ගැන්වීම රූපලාවන්‍ය සංස්කරණ මොනක්වත් නැති එක පාරටම ඒ එකතන හිතින ගතියක් තියෙනවා එක්කෝ මේ කොටස් වශයෙන් කරනකොට එහෙම නැත්නම් ධාතු වලට කරනකොට මේ කොටස් වශයෙන් තෙතිස් කොටස් කැඩීම සහ ධාතු වලට කැඩීමේදී බුදුම විදිහට ආධ්‍යාත්මික ආගමික පැත්තකට හැරෙන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් මේ ශරීරයේ ඇත්තටම මේ පුදුමාකාර බාලාණන් අභිනන්දියම් කියලා ලබවචනේ සඳහන් කරලා තියෙනවා. අට්ඨීනන්න කරන් කත්තා මන්සලෝ මන්සලෝ හිතාලේ පිටා. ඇටෝලින් මේ නගරයක් කරලා මස්ලේ අලවලා නාරෝලින් බැඳලා වේලිච්ච තෙත හැමකින් වෙලලා ඊට පස්සේ සිවියකින් ගාලා හදාගත්තට පස්සේ මෝඩයින්ගේ බාලයින්ගේ අභිනන්දනයට හේතු වෙනවා මේක. නමුත් මේකේ තියෙන කොටස් එක එක එළියට ගත්ත ගමන් පාරටම අර තියෙන නිත්‍ය සංඥා, සුඛ සංඥා, සුභ සංඥා, අසුභ සංඥා වෙනුවට මේක මේ කොටස් කීපයක් එකතු කරලා හැදිලා තියෙන්නේ මේ එක එක කොටහක කිසිම විදියක ඒ කියන ස්ත්‍රී ගති පුරුෂ ගති හොඳ ගති ලස්සන ගති කැත ගති මොනම දෙයක්වත් නැහැ. ඒකෙම තව ඉදිරි ගමනක් තමයි මේ කියන ඒක එක කොටස් වල තියෙන ධාතු වලට බහිනකොට තියෙන්නේ. ඒක නිසා මෙන්න මෙතනදී යම් කිසි කෙනෙක් ඒ කොටාස වශයෙන් මෙනෙහි කරන්න ගත්තොත් ධාතු වශයෙන් මෙනෙහි කරන්න ගත්තොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයා එතනදී ඒ ධාතුවට හිත හිදිච්ච ගමන් අර කියන කාමච්ඡන්ද වලින් යන විවිධාකාර විතරක ව්‍යාපාදයේ දිගේ යන විතරක නිදිමත ගති හිත සැක ගති මොනක්වත් නැතුව ඒක පාරටම මේ ඉදිරියෙන් කියන කොටසට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පාට බඳින ගතියක් තියෙනවා. අන්නේ බඳින ගතිය එක විදිහක සත්‍ය පිහිටි බවට හොඳ ලකුණක්. තමන්ගේ සතිය ඒකට පිහිටියා නම් ඒ ධාතු දිහා බලලා හෝ එහෙම නැත්නම් Tamange හිතේ මේ පිටින් පේන තියෙන කේසාලෝමානක් හදාන්තා තචෝ කියන කොටක් දිහා බලලා හෝ අපි අනාගත ලසුන් හදන්න හෝ අතීත පශ්චාත්තාප පිළිබඳව යනව වෙනුවට වර්තමානට ගෙනලා කොල්මන් කරවල නැත කරන ගැටියක් තියෙනවා. අන්න ඒක සරුවචනාංශී ඉතාමත්ම හොඳින් මනවින් දැකගෙන තියෙනවා. මේකට මේ මෞංකාර දෙවියන් අදහන ආගම් වල පුදුමාකාර බයක් තියෙනවා. ඒත් කැමති නැහැ මේ දෙවියන් විසින් නිර්මාණය කරලා මේ උත්තරම දේ මේ විදිහට අසුචි වශයෙන් බලනවාට. ඒක දෙතිස් කොටස් වශයෙන් බලනවාට, ධාතු වශයෙන් බලනවාට. ඒක නිසා වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන බාධා සිදු වෙලා තියෙනවා මේ සෑම ආගමක්ම කැමති වෙලා නැහැ මේ දෙවියන් විසින් මවන ලද මේ අවසාන නිර්මාණය දෙවියන් වාසේ අකමැති නම් වෙද්දුන්ට ඒක සුව කරන්න බෑ. මොකද වෙද්දු ඉන්නේ දෙවියන් වාසේ යටතේ. වෙද්දුන්න බෑ දෙයන්නාසි ඉක්මවන්න. ඒ නිසා ඒ යැත්තු වෙද්දු මරලා තියනවා වෙදපොත් පුච්චලා කියනවා. කියලා තියෙනවා වෙද්දු කියලා කියන්නේ සරවලේ වලින් ජීවත් වෙන බල්ලෝ జాතියක්. පින්ඩපාත යන හාමුදුර කියනකොට වෙදෙක් දාන වෙදුවොත් බාර ගන්න එපයි කියලා කියනවා. ඒ තරමටම තුච්ච කරලා කියන මොකද මේ ශරීරයට හදන්න පුළුවන්, කපන්න පුළුවන්, මේක පරීක්ෂණ භාජනය කරන්න පුළුවන් කියන එක නිර්මාණවාදීට තත්ත්ව බල ප්‍රශ්නයක්. කවදාකවත් ඒගොල්ලන්ට බෑ මේ ශරීරය විශ්ලේෂණය කරනවා. ලකින මොකගේ දෙවියන්ාසිකේ නිර්මාණය. මේක බමුණු ආගමේ තාම තදිම කරගෙන ගියා. මේwidetilde වෙනස් දෙයක් දැක්ක ශාස්ත්‍රීය කුලයේ ශාස්ත්‍රීය කුලයේ එක විශේෂාංගයක් තමයි කඩුව. යැත්තු කඩුවෙන් කපනකොට යුද්ධෙදී ඒගොල්ලෝ දැක්ක මේ ඇඟ ඇතුලේ තියෙන කෑලි. ඒක නිසා වෛද්‍ය විශේෂයේ ඔය ධන්වන්තරි වගේ ශාස්ත්‍රීය ඇත්තෝ ශරීර විච්ඡේදනේ දැන් අවුරුදු 3000කට 5000කට විතර ඉස්සෙල්ලා සම්පූර්ණ ඔපරේෂන් සිස්ටම් එකක්. එහෙම නැත්නම් ශල්‍ය වෛද්‍යකරණ ඉදිරිපත් කරලා දෙනවා. නමුත් ඒක ගොඩක් වෙලාවට යට ගියා. මොකද හේතුව <clears throat> එකල පැවති ඒ ආගම ධර්ම කිසිම දෙයක් මේ ශරීරය බලන වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් මේක සුව කරන්න පුළුවන් කියන එක හිතුවේ නෑ. ඒගොල්ලෝ හිතුවේ යාග හෝම පමණයි. දෙවියන් ස්තුතිවන්ත කිරීමෙන් පමණමයි මොකද මේක දෙවියන්ගේ සාපෙන් හැදෙන්න මේ ලෙඩ. ඒක නිසා බේත් වලින් ඉන්ජෙක්ෂන් වලින් කරන්න බෑ කියලා. නමුත් මේ සර්වචන් වහන්සේ මේ දෙචිස් කොට්ටාස පෙන්නිල්ල. නැත්තම් සෝනකට ගිහිල්ලා මේ සත්තු කාලා දාලා තියෙන එක දිහා බලන්න ගත්ත මේ මේ දර්ශනය විශාල ප්‍රගතියක්, විශාල විප්ලවයක්, විශාල රැඩිකල් වාදී අදහසක්. ඒක හොඳට පේනවා මේ ශරීරයේ කොටස් වශයෙන් බලනකොට අපේ හිත කොච්චර සැලෙනවද ඒ තරම්ම අපි මේකට නිත්‍ය වශයෙන්, සුභ වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් අල්ලන මේක තමයි කුඤ්ඤේ. මේ කුඤ්ඤේ කියන තමයි අපි ලෝකෙ මනින්නේ. ඕන දෙයක් මනිනකොට බලන්න බඹ ගානින්, රියන් ගානින්, ඇඟිලි ගානින් මේකෙන් තමයි ලෝකෙ ඉස්සල්ලාම ආපු නිමික්‍රමේ. මේක තමයි මූලික ඒකකේ. ඇඟිල්ල, අඟල කියලා කියන්නේ ඇඟිල්ල. ඒක ඇඟිල්ල, ඇඟිලි හතරයි කියවනම් අඟල් හතරයි. ඊට පස්සේ වියතක් කිව්වනම් අත විහිදිච්ච ප්‍රමාණය. රියනක් කිව්වනම් නඩැංගිල්ල යටේ ඉඳලා වැලමිටේ යටේ දක්වා ප්‍රදේශي. බම්බේ කිව්වනම් දාත වීදෝ ප්‍රදේශي. මේක තමයි ඉස්ලාම අනින්න පටන් ගත්ත ක්‍රමය. ඒ පටන් ගත්ත එකේ මේ ඇතුළ හරලා බලන්න පටන් ගන්නවා කිව්වහම මේ ඇති වෙන විප්ලවය ඒක ඒ කාලේ හැටියට බලනකොට මනුස්සෝ තිකස්සන දෙයක්. මනුස්සයන්ට අනවශ්‍ය විදිහට මේ සුන්දර දෙයක් මේ කැත කරලා බය කරලා පෙන්වන්න හදන ගැටියක් තමයි පේන තියෙන්නේ. නමුත් මේක දිගටම සරුවචනාංශේ මව මව මතු කර කර මතු කර උලුප්ප උලුප්ප පෙන්වලා කියනවා. ඒක නිසා විශේෂයෙන්ම මේ බුද්ධ ධර්මත මේ පිළිකුල් භාවනාමය දෙයක් එහෙම නැත්නම් මේ නරක පැත්ත ජීවිතේ නරක පැත්ත පෙන්වන්න හදනවායි කියලා සෑහෙන්න බැනුම් ඇහුවා. සරුවචනාංශ මේක ඉදිරිපත් කරන වෙලාවේදී. නමුත් අපි අද බලනකොට අර බමුණු මතවල කිට්ටු මතයක් අපෙත් තියෙනවා මේක කපලා කොටලා බලන්න වෙන එකට පිළිබඳ වුණොත් ඒක ආවේ ගන්නේ අභාග්‍යයක්. ඒක ව්‍යසනයක්. ඒක නොවිය යුක්තක් කියලා. ඒක නිසා අපි ඒව පුළුවන් තරම් පැත්තකට දානවා මරණය ගැන සිහිපත් කරන්නත් බයයි. ඒ මොකද මේ මරණයට විරුද්ධව යන නිත්‍ය සුඛ සුභ ආත්ම සංඥාවෙන් තමයි අපි මේ ඔක්කොම තරංග ගහන්නේ ඔක්කොම පෙරහැර කරන්නේ ඔක්කොම මේ සැලසුම් හදන්නේ. නමුත් ඒව ඔක්කොම නිකන් බොල් වෙලා යනවා. හිස්සලා යනවා, කොම්බයක් වඩ පත්තලා යනවා. මේ කපපු මිනිහක් දිහා බලනකොට. කොටස් දිහා බලනකොට. කොටස් වශයෙන් මේ ශරීරය දිහා බලනකොට ඊට පස්සේ චිත්තතරේ භයානක හිල්ලිල වෙන්නේ මේ ධාතු වශයෙන් බලනකොට. ඒ දෙතිස් කොටාසේ තියෙන්නේ පඨවි ධාතු සහ ආපෝ ධාතු පමණයි. තේජෝ ධාතු සහ වායෝ ධාතු කියනවා ඇහැර පෙනෙන්නේ නැහැ මනින්න බෑ. ඒ කොටස් දෙකක් ගත්තාම එව්වත් වැටෙනවා ඉලක්කම් 10කට ඔක්කොම 31ක් 42ක් වෙනවා. වායෝ කොටාසට වෙනවා උද්ධංගම වාදයේ අදෝගම වාදයේ කුච්චිසේ වාදයේ කොච්චිසේ වාදයේ වාදයේ අංගමංගානුසාරී වාදයේ අස්සස ප්‍රසාස වාදයේ කිය. එතනින් ගියාම තේජෝ කොටාසත් පාචක සංකීර්ණ ජීරක ආදි වශයෙන් කොටරකට බෙදෙනවා. ඔක්කොම එකතු වෙච්චාම 42ක් වෙනවා. ඒකෙන් බුදුහාමුදුරුවෝ මේ අල්ලන්න පුළුවන්, පෙරලා පෙන්වන්න පුළුවන් තෙතිස් කොටාසේ තමයි ඉස්සලා පෙන්නේ. වෙන්න ඒක ධාතු වලට කඩනවා. ආන්නේ කඩලා පෙන්නුවාට පස්සේ අපි කවදාකවත් අපි ගැන නොහිතපො අපිට හිතා ගන්න බැරි මේ ධාතු ස්වරූපෙට ගියාම අපේ සංඥාවේ පුදුමාකාර වෙනස් දෘෂ්ටියක් ඇති කරගන්න වෙනවා. නොවුනොත් ධාතු මනසිකාරය කරන්න බැරුව යනවා. ධාතු මනසිකාරය කරනවා නම් අප කරේ අපි කියන හැටි මේ නිත්‍ය සංඥාවේ මොකද්දෝ ගුල්ල වහපු ගතියක් බොල් වෙච්ච ගතියක් පුස් ගතියක් වැටෙනවා. අපි මේක හිතාගෙන සුභයක් විදියට. ඒ සුභ සංඥාවත් අභියෝගයට ලක් වෙනවා. මේක සුඛයක්. මේ ශරීරයට සැපදීම තමයි ආමිෂ සුඛය තමයි ලෝකේ කියන උත්තරම දේ කියලා අපිට තේරෙන පටන් අර ගන්නවා. ඒක මරණින් කෙලවරයි. මරණය යන්න බොන්නේ නැහැ. වයසට යනකොට ලෙඩ වෙනකොට මේ පුදුමාකාර විදියට මේ සුඛයේ අභියෝගයක් බවට පත් වෙනවා. ඒ වගේම ආත්ම සංඥාට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ කය. ඒක නිසා සර්වඥාන්සේ මේ කායගත සතියේදී සංඥාවය වශයෙන් අපි අරගෙන තියෙන මේ සංඥාවට විකල්පයක් එකතු කරනවා. මේ අරගෙන තියෙන මුළු කයම උනත් පිටත ඇතුළත ඇතුළත පිටට දාලා <clears throat> කන පිට හරවලා බැලුවොත් අපිට අර තිබුණු අර මේක පිළිබඳව තියෙන සුන්දර අදහස වෙනුවට පුදුමාකාර ජුගුප්සාවක් ඒ නිසා මේකට පූතිකාය කියලා කියනවා අසුචි කියලායි මතපස්සේ මතක් කරලා දෙන්නේ අසුචිනෝ පච්ච වේකති මේ අසුචි සුචි නැහැ සුන්දරකමක් ඇත්තේ නැහැ අපි සාමාන්‍ය අසුචි කියලා කියන්නේ මල පහ කරනකොට ඒ වගේ තමයි මේක සලකලා තියෙන්නේ ඇත්තටම ඒකත් වැඩි අමාරුයි මේ මිනිහා කපන දියා හෝ තමගේ කොටස් දිහා බලනකොට ඒ නිසා කායගත සතියේදී යෝගාවචරය වොන්න ඇවිදින තැනින් හිතගෙන ඉන්න තැනට ගියේ. හිතගෙන තැනින් ඉඳගෙන ඉන්න තැනට. ඉඳගෙන තැනින් බුදියාගෙන ඉන්න තැනට ගියේ. ඊට පස්සේ සම්පජාඤ්ඤලෝත් අඩු කරන අඩු කරන දෙසිස් කොටස ගෙනල්ලා ඊට පස්සේ ධාතු වශයෙන් මෙනෙහි කරන ගියාම මෙන්න මේ සංඥාමේ වෙනස ඇති වෙන්න පටන් අර ගන්නවා. ඒක මේ මේ ධාතු විභංග සූත්‍රයේ ඒ වගේම බහු ධාතුක සූත්‍රයේ ඒ වගේම කායගත සති සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේ ඒ වගේම අපි දැන් සාකච්ඡා කරන සතිපට්ඨාන සූත්‍රය වගේ තැන්වල බොහොම ලස්සන එන්නේ එන්නේ එන්නේ පුංචි කරගෙන පුංචි කරගෙන විනිවිද දක්වන ගතියක තමයි තියෙන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ අපි දෙතිස් කොටස් ළඟ ගියයිද දෙතිස් කොටස් වලට යනකම් අපි යම් කිසි ආකාරයකට ඒ වෙනස් වෙන සංඥාවලුත් තියාගෙන සංසාර බය දැකලා සංසාර බයෙන් ගැලවීමට සංවේග ඇති කර ගන්නා වූ කෙනෙක් වශයෙන් මේ සරුවචනාංශයෙන් පෙන්වන ඉරදිගේ මේ පාර දිගේ අපි ඉදිරියට ගියා නම් මේ දෙකිස් කොටාස බයකින් තොරව සැකයකින් තොරව මෙනෙහි කර ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට විමුක්තියට මාර්ග තුනක් ඇරෙනවා. ඒක අටුවාල් සඳහන් කරනවා කොට්ටාසතෝ පගුණ කොට්ටාසං කොට්ටාස වශයෙන් නැත්නම් කොට්ටාසානං පගුණතෝ පගුණ කාලතෝ පට්ඨාය තීසු මුකේසු ඒකේන මුකේන විමුච්චිස්සති කියලා. මුඛ තුනකින් ඒ කියන්නේ විවෘත වීම තුනකින් දොරටු තුනකින් එකකින් ගැලවෙන්න පුළුවන් කොහොමද මේ සෑම කොටාසකම වර්ණය වශයෙන් අපි ඒකත් එක මතු කරගත්තා අපිට වර්ණයේ වශයෙන් ඒකේ භෞතික විද්‍යාව දක්වන්න පුළුවන් ඒක වර්ණය සතහන පිහිටි දන වටහිත තියෙන දේවල් කියලා කෙස්වල නම් නිර්වර්ණය ලොම් මුලක් පිඟුවන් පැහැට දත්වල සුදු පාට. මේ ආදි වශයෙන් ඒ වර්ණ වශයෙන් ගන්න පුළුවන්. එතකොට සමත භාවනාවක් වෙනවා ඒක ප්‍රඥප්තිය. ඊට පස්සේ මේකේ තියෙන පටික්කුල භාවය පිළිකුල් බව අපි ඒක තමයි මෙතෙක් වෙලා මේ වචන වලින් ඉදිරිපත් කරන්නේ මේ පිළිකුල් බව ආපුවාම අර කියන සුභ සංඥාව කරලා මේක සුභයි මේක සුන්දරයි මේක නාවන්න ඕනේ මේක කවන්න ඕනේ මේක සුවඳ කවන්න ඕනේ ඊට මේ මේ ආහාර දෙන්න ඕනේ මේ මේ සත් පහසුකම් දෙන්න ඕනේ කියලා මේක පුදුමාකාර මේ කරුණෝක තැන්පත් කියලා තියෙන 13 වහන්සේනමක් විදියට වගේ නේ අපි මේක රකින්නේ. ආහන් මේක පිළිබඳව තියෙන මේ නවගුරුන් කාර්ලු වැගිරෙන පුන්න වච්ච කුටීවිය අසුචියෙන් පිරිච්ච කලයක් වගේ පිටින් සායම් කරපු එකක් වගේ තමයි බුදුරජාණන් වහන්සේ මාගන්ධියට කිව්වේ. අන්නේ වගේ බලන්න පටන් අරගත්තොත් මේකෙදී ඇති වෙන්නේ මේ දකුණ දකුණ කොටාසේ අර මජංගයා වෙච්ච කාර් එක පාස් දකින්න වගේ මේක ගලවලා ගලුවොත් හැම තැනින්ම වැගිරෙන ගතිය තමයි තියෙන්නේ. ඒක එකක්වත් ලස්සන පෙනුමක් ඇත්තෙන්නේ නැහැ ලස්සන සුවඳක් ඇත්තෙන්නේ. ඒකට ප්‍රතිකූල ගතිය එනවා. එහෙම නැත්තම් අපි අද මතු කරගත්ත විදිහට ධාතු වශයෙන් දැක ගන්න පුළුවන්. එතකොට අර වර්ණ වශයෙන් හෝ ප්‍රතිකූල වශයෙන් බැලුවොත් ඒකට අපි කියන සමර්ථ භාවනාව කියලා. මේක තමයි අපි මේ තුක්කල් හුඟක් වෙලාවට තේරවාද සාසනේ බුද්ධ අධෛල පොතේ ලියලා තිබුණේ කේසාලෝමා නකාදන්තා කියලා පොඩික පේනවා. නමුත් ධාතු මනසිකාරට ගියාම නම් කෙලින්ම විපස්සනාට වැටේ. ඒ විපස්සනාට වැටෙනකොට මේ චිත්ත දෙකේ තියෙන පටවිය ආපෝ පමණයි ඊගාට තේජෝ වායෝ කොටස් එකතු කරගත්තට පස්සේ මේකේ පේන තියෙන හුදු ධාතු කොටස ඒක පුද්ගලයකට අයිති දේවල් නෙවෙයි ඒක අයිති ස්වභාව ධර්මයට මම මේ මේ වගේ දේවල් වලට එන්නේ ඉස්සර එක දවසක් මට මතකයි මේ කතෝලික ඇත්තන්ගේ මේ ආමංගල්‍යයකට ගියාට පස්සේ මම දැක්කා ඒ අවසාන ඉවරලා ඇස් ටු ඇස් සොයිල් ටු සොයිල් කියලා පස් ටිකක් දානකොටම මට ක්ලික් වුණා මෙච්චර කල් කවාගෙන අපි ටොන් කීයක් කෝච්චි රෝඩ් කීයක් මේ කටෙන් දාන්න නැද්ද ඉපනකන් අවුරුදු 100 ජීවත් වෙනවා. වැඩි කොමන්තට මැරුණට පස්සේ ආයෙත් අර තිබුණු තැනම පසට එකතු වෙනවා. පස් අලු වලට එකතු වෙනවා. අලු ද්‍රව වලට එකතු වෙනවා ද්‍රව. ඔය ලිකල තමයි මේ තේරම පොయ్యංගන් නාඩගම් තේරම තියෙන්නේ. ඒකේ කට්ටිය කියනවා. අපේ එකේ එහෙම එකක් ඇත්තේ නැහැ අපි පස් දාන ගැටි අපිත් කරනවා. ආන්නේ වගේ මේ ධාතු වශයෙන් බලන්න පටන් අරගත්තට පස්සේ ධාතු මනසිකාරයේ දිගේ සරුවචනාංශේ පුදුමාකාර එලි දැක්වීමක් කරලා තියෙනවා. ඒ නිසා ඕනේ දෙතිස් කොටාසක වර්ණ වශයෙන් ගන්න පුළුවන්. ඒක අභිභායතන කසින වශයෙන් දිනු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අසුබ වශයෙන් ගන්න පුළුවන්. පටික්කුල වශයෙන්, පිළිකුල් වශයෙන්, එහෙම නැත්නම් ධාතු වශයෙන්. මේ පටික්කුල වශයෙන් ගැනීම තමයි සාමාන්‍ය අත්ති කිලමතානුවාදයට බර අත්තිල මතාන යෝගයට බර ද්වේෂ සහිත පුද්ගලයෝ හුඟා කියලාට මේක අල්ලනවා. ඒකෙදි පරිස්සම් වෙන්න ඕනේ අනවශ්‍ය ප්‍රමාණයට මේ පිළිකුල ඇති වෙන්න පටන් අරගත්තොත් හොඳට පරීක්ෂා කරලා බලන්න මේක මේ ද්වේෂයක විකෘතියක්ද කියලා. ඒ කියන්නේ භාවනා කරනකොට අපි හොඳට මෙනෙහි කර කර බත් කනවයි කියලා හිතමු. ආහාර වේලක් ගන්නවයි කිය. ඒතර අපි ආහාර දකින්න හැටි, රස නහර පින වෙන හැටි, අනන හැටි, කටේ තියෙන හැටි, හපන හැටි ඔක්කොම මෙනෙහි කර කර ගියොත් අපිට වෙනදා කන ප්‍රමාණයෙන් බත් භාගයක්වත් වලගන්න බැරි වෙනවා. බොහොම ඉක්මනට ඒක එපා වෙන ගතියකුත් වෙනවා, පිළිච්ච ගතියක් එනවා. මේක හුඟක් තදින් හිටිනවා තරුණයන්ට වැඩිය වයසට ගිහිල්ලා භාවනා කරන අයට. මේ අතෝ මේ මේ පටිඝ චරිතනම්, ද්වේෂ චරිතනම් බොහොම ඉක්මනට මේ ආහාර ගැනීම භාවනා මධ්‍යස්ථාන ගාම තුන් වේල දෙවේලට බස්සනවා. දෙවේල එක වේලට බස්සනවා. අන්තිමට අර ශරීරයේ ශක්තිය සම්පූර්ණම වෙහිලා භාවනාවත් පිළිලා අමාරුවට වැඩගත් තියෙනවා. ඒ නිසා මතක් කරන මේ පටික්කුල මනසිකාරයට ගිහිලා අනවශ්‍ය විදිහට ද්වේෂය පෝෂණය කරන්නත් එපා. එහෙම නැත්නම් මේ ශරීරය දිහා බලලා ඒ කාමසුකල්ලි කාණ යෝගයට වැටිලා ඒක දිගේ සැලසුම් හදන්න යන්නත් එපා. මධ්‍යම ප්‍රතිපදාවට වටන්න. මේ මධ්‍යම ප්‍රතිපදාවට වැටීමේදී මේ විපස්සනා ක්‍රමය නැත්තම් මේ ධාතු වශයෙන් බලන ක්‍රමේ බොහොමත්ම අරසකාරයි. බොහොමත්ම අරසකාරයි. ඒක බොහොම තාක්ෂණික ක්‍රමයක්. අන්නේ තාක්ෂණික ක්‍රමයේ නැඹුරුවක් විශේෂයෙන් මේ සතිපට්ඨාන සූත්‍රයේ ඒ පාඩේ නෑ. කායගත සති සූත්‍රේ බොහොම ලස්සනට මේ මේ අපි ගත්ත මේ ධාතු මනසිකාරය විතරක් නෙවෙයි ඒ ඉරියාපත භාවනාවේ සම්පජඤ්ඤ භාවනාවේදී ඒ වගේම දෙතිස් කොටාස කියන මේ පටික්කුල පබ්බේදී ධාතු මනසකාරයේ සෑම තැනකදීම අමුතු පාඩයකින් සරුවචනanse පෙන්වන ඒක අපිට මේ සත්‍යපට්ඨානයේ සාධකයක් වශයෙන් ගන්න පුළුවන්. තස්ස එවං අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විරන්තෝ යේ ගේහසිතා සරසංකප්පාතේ පහියන්ති කියලා කියනවා. යම් කිසි කෙනෙක් මේ සත්‍යපට්ඨාන සූත්‍රයේ සඳහන් විදියට නැත්නම් අපි මේ දැනට මේ ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන කායගත ඇති සූත්‍රයේ තියෙන විදිහට අප්‍රමත්තස්ස අප්‍රමාදීව කලිත කිරීමන ප්‍රමාණ නොවේ නොකලිත නොකිරීමන ප්‍රමාණය අප්‍රමාදීව නැත්නම් හොඳට සතිවන්තව ආතහපිනෝ හොඳ දල්වාගත් වීරිකේ යුක්තව පහිතත්ස්ස ප්‍රධාන වීරිය යොදරයි මේක හරිදෝ මේක වැරදිදෝ ධාතු මනසිකාරය කරනවා දෝ පටික්කුල මනසිකාරය කරනවා දෝ වර්ණ කරන එහෙම වැළවිල්ලක් නෑ හරියටම තේරුම් ගන්න තියෙනවා මේ ධාතු මනසිකාරයටම ඒ සඳහා එළවන ලද නැඹුරුවක් සහිත පහිතත්ස්ස විහෙරතෝ අන්නේ මේ හිදියොත් ධාතු මනසිකාරයට හිත ගියා නම් ගේසිත සරසංකප්පා තේ පහියන්ති කියලා කියනවා ගෘහාශ්‍රිත වූ මේ සලසුන් කිරීම මම මේක හෙට මෙහෙම කරනවා ඊයේ මම මෙහෙම කරා වැරදි අහවලත් එක්ක මෙහෙමයි කරන්න ඕන මෙහෙමයි කරන්න ඕන කොහොම නතර වෙලා නිකන් ඉබ්බා අඳු ටික කටු ඇතුලට ගත්තා වගේ එකපාරට හිත එතෙන්ටම ඇවිල්ලා නතර වෙනවා මේකේ තියෙන්නේ ධාතු අතර පමණයි ඒ නැත්තම් මේකේ තියෙන්නේ කෙස් ලොම් නියදත් ආදී වශයෙන් කියලා අර එහෙම දුවන ගති නතර වෙනවා නතර වෙලා එහෙම නතර වුණාට පස්සේ ඒකට යොදන වචන ඊට පස්සේ ඒක විස්තර කරන්න සරුවචනාංශේ ඒ යොදන වචන ටික මේ පහන අජත්ත මේව චිත්තං සම්නිච්ඡති ඒක එකපාරට ඇතුළට ගන්නවා මේක කියලා බාහිරාවර්තිය මේ කණෙන් මේ ඇහෙන් හොඳ රූප බලන්න ඕනේ මේ කණෙන් හොඳ ශබ්ද අහන්න ඕනේ නාසයෙන් ගඳ සුවඳ බලන්න ඕනේ දිවේ රස බලන්න ඕනේ කයට පහස ලබන්න ඕනේ එහෙම නැත්නම් මේ මේ සලසුන් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා බාහිරාවර්ති වූ හිත ධාතු මනසිකාරේ යම්ම දැනක ආවානම් ඇතුළත නතර වෙනවා කියලා කියනවා. අජ්ජත් මේව සම්තික්තති, සම්නිශීදති. ඇවිල්ලා ඉඳ ගන්නවා වගේ. ඒක පාට එක්ක බයෙන්, එක්ක තිගැස්මකින් එහෙම නැත්නම් විපස්සනාවෙන් සතියෙන් හිත ඇතුළ, හිත ඇතුළ අභ්‍යන්තරවර්ති වෙනවා. බාහිරවර්ති නෙවෙයි අජ්ජත් අභ්‍යන්තරවර්ති වෙනවා. ඒ වගේම ඒකෝදි හෝති. ඒකෝදි හොදි කියන්නේ එහාට මෙහාට වැනෙන්නේ නැති පහන් දැල්ලක් වගේ හිත හරියට එකක් බවටපත් වෙනවා. දෙකට වෙන්නේ නැහැ. හිතේ පළුවක් එක පැත්තක එක පළුවක් මේ පැත්තක කියලා හිත දෙකට වීම දෙතාවර වීමක් වෙන්නේ නැතුව හිත එකපාරට ගුලියක් වශයෙන් gediyak වශයෙන් ධාතු මනස්කාරයට යෙහෙල පිහිටනවා. ඒකෝදී සමාධියති. සමහරු මේ සමාධියට බයයි. ඒ මොකද හේතුව මේ අසුබයක් දැකලා මරණයක් දැකලා ධාතු වශයෙන් දැක්කා. නමුත් මේ ධාතු මනස්කාරට ගියා නම් මේ ටික තමයි ලකුණු. මේ අතුලත හිත පිහිටන සම්තිත්‍ත්‍ති සංනිශීදති ඒකෝදි හෝති සමාධියති. මේක තමයි කායගත සතිය කියන්නේ. කායගත සති කියන කාය අනුව ගිය සීය. මේකට කියන්නේ කා ගියාසි. සිංහදාන කියන්නේ කා ගියාසි කිය. නොපිහිටියානම් අපේ හිත නිතරම ඉඳුරංගෙන් බාහිර අවස්ථිතයි. රූප බලන්න, ශබ්ද අහන්න කියන ක්‍රම ගැන කල්පනා කරනවා. කාගියාසි කායගත සති නැත්නම් කායේ කායානුපස්සී පිහිටියානම් මේ කයම පරිේශනයක් වඩපත් වෙනවා. කයේ කොටස් ධාතු මනස කාටේ වදන්න පටන් ගන්නවා. මෙන්න මේ කියන විදිහට අජත්තමේව චිත්තං සම්තික්කති සම්නිශීදති සමාධියති ඒකෝදි හෝති කියන එක සක්මනේ සක්මන්ට හිත යොදන කොට සිද්ධ වෙනවා. හොඳට සක්මන් කරනකොට අපි සමාජ නැත්නම් ඇවිදින වෙලාවක ඊවිනිං වොක් එකේදී හරි කමන්නේ. සතිය පිහිටියා නම් ඒ සක්මන් ඉරියව්වට මේ හිත සංතිත්ථති. අපේ හිත අතීතේ අනාගතේ දුවන ගැට මොකුත් නැහැ. අපි වම වෙහවනවා නම් වමයට වමේ හිත හිටිනවා කියලා කියයි. සංනිසීදති ඒකට අල්ල හිටන ගතියක් තියෙනවා. කාන්දමට ඇල්ලුවා වගේ ඒ වමට ඇල්ලුවා නම් ඊගා චිත්තක්ෂණේ ඒ වම අත්දකින්න පුළුවන් ගතියකට එනවා. ඒකෝදි හොති හිත දෙකරව වෙන්නේ දෙතාවර වෙන්නේ හොඳටම තේරෙනවා මුළු හිතම නැත්නම් මුළු හදින්ම හිත එක අරමුණක් ගන්න. අපි යන සක්මනේ කියන්නේ සක්මන් ඉරියව්වට යනවා. ඒකල ඒකෝදි හොති සමාධියේදී මේ චිත්තක්ෂණය ඒකග්ගතා නැත්නම් චිත්ත ඒකග්ගතා කරමත්තක් චිත්ත සමාධි කියලා කියන ඒ චිත්තක්ෂණේ සමාධියක් ඇති වෙනවා. මේක පහු වෙනකොට ඒ සමාධියේ චිත්තක්ෂණය චිත්තක්ෂණයට දිගට දිගට ගියා නම් ඒ කාලය ඇතුළතතර ඉබ්බ කට්ට ඇතුළට ගත්තා වගේ ඇතුල් වෙන ගතිය හොඳට තේරෙන පටන් ගන්නවා මේ ලෝකයා මංගට මොනවද දක්වන ආකල්ප කියන එක අමතක වෙලා ඒක පාරට තමන් මුළු හදින්ම සක්මන් කරනවා. ශරීර කලබලයක් ආව ගමන් කිකිලි සතු දෙක දිගාරලා පැටව ටික සේරම සතු අතර ගන්න. ආන්නේ වගේ හිත විසිරී තිබෙන හිත අතීත අනාගත વિશે විසිරිච්ච හිත සැලසුම් વિશે විසිරිච්ච එක පාඩක් මනේ හිතෙන. මේක සමාහට ආනාපානය කරනකොට ආනාපානය ගෙවිගෙන යනකොට හොඳටම තේරෙන්න පටන් ගන්නවා. කණින් ශබ්ද ආවට ඒ ශබ්ද කියවන්න අර්ථ ගන්න කවුරුවක්වත් නැහැ. ඒකට මේ මහායානාගමේ හොඳ නිදර්ශනයක් කියනවා. හිමාල කවුරුවක්වත් නැති පළාතක කැලේ තියෙන හඳුන් ගහක් ඇදගෙන වැටෙනවා. ශබ්දයක් පිට වෙනවද නැද්ද කියලා. අහන්න කෙනෙක් නැත්නම් ශබ්ද පිටුනත් එකයි නැතත් එකයි. ඇත්තට මේ අහකන ශබ්ද වලට අපි කරදර කරන්නේ. ඒ කරදර ඇවිල්ලාදී මේ ශබ්දයෙන් අපිට අපිට කරදර කරන්නේ නෙවෙයි. අපි ඒකෙන් හිතට කරදර කරන අපි ඒ ශබ්දත් එක්ක හැප්පුණොත් ඉතින් ශබ්ද වලින් අපිට කරදර වෙනවා. අර ඒකෝදි භාවයට එනකොට ශබ්ද මේ කණින් ඇවිල්ලා ඒ කණින් යන නැත්නම් ඔලුව තුඩි යන ගතියට එනවා. මේක ආනාපානෙත් තියෙනවා. සක්මනෙත් තියෙනවා. ඕනම සම්පජඤ්ඤ කටයුත්තක් කරනකොට පාට හිත ගල් ගැස්සනවා වගේ සතියේ ඉන්නවා මේක මෙතෙන්දි සරුවචනanse පෙන්ලා දෙනවා කොට්ටාස භාවනාවට හිත ගියා නම් ධාතු මනසිකාට හිත ගියා නම් සතිය පිහිටපු ගතිය ලකුණු අජත්ත මේව චිත්තං සම්පිත්ත චිත්තං සම්පිත්තදී ඇතුළත හිත නතර වෙනවා සංනිශීදති හිතගෙන නෙවෙයි ඉඳ ගන්නවා ඒකෝදි හෝති හිත දෙතවර වෙන්නේ නැහැ සමාධියති සමාධිගත වෙනවා මෙන්න මේකට බලපාන මුල්ලඳලම තියෙන්න ඕනේ මේ අනිච්ච මේ නිච්ච සංඥා වයින් කළ අනිච්ච සංඥාව සුඛ සංඥා වයින් කළ මේ අසුභ සංඥාව නිච්ච සංඥා වෙනුවට ආත්ම සංඥාවට අනාත්ම සංඥා වගේ මේ සංඥා වෙනස ඇතිවීමමයි මෙතන සිද්ධ වෙන්නේ. අපි මෙතෙක් කල මේක ආශ්‍රය කරගෙන මේ සංඥාවකින් යුක්ත ඉඳලා මේක මාගේ මේක ඉස්ත්‍රි මේක පුරුෂය. නමුත් අර ධාතු මනස කාටෙන් ගැලවිලා යනවා. මෙන්න මේක හොඳට තේරෙයි කවදා හරි ඒක කියන එක හොඳ නැහැ. මරණ මොහොතේ කිට්ටු වෙනකොට අපි අන්තිම චිත්තක්ෂණේ දක්වාම මේක මගේ කියලා අඳුරගන්න උත්සාහ කරනවා. තාම හිතක නැහැ මැරෙන්න. හැබැයි වත්කින් ගොඩින් වට කරගෙන ලෙඩ ඇවිල්ලා උණ ඇවිල්ලා කන් ඇහෙදෙන নানা ආකාර නමුත් පුංචි කොනක්ක් තියෙනවා නම් අපි උත්සාහ කරනවා මේක ජීවත් කරන්න. ඒක තමයි ඉති ස්වභාවය. ඒක සතෙක්ගේ ස්වභාව අපේ ස්වභාවය. ඕක ගැන කියනකොට අපේ අපවත් ඉති ලොකු සාහිත්‍ය හොඳ කතාවක් කිව්වා. දුරට භාවනා කරනකොට ආමතු කෙනෙක් ඉඳලා කියනවා අවදානේ ඉස්පිතාලේ වෙලා කියනවා අන්තිම වෙලාවේදී කොච්චර බය වුණාද කියනවනම් මරණ මොහොත එනකොට ළඟට ආව දොස්තර මහත්තයා කිව්වලු අනේ දොස්තර මහත්තයෝ මේ හතුන් කූරු පෙට්ටිය තියන කොහොම හරි මාව ජීවත් කරවන්න කිව්වා. එච්චර දෙවිල තියෙන අනුකූර පෙට්ටියක් විතරයි ළඟ. ඒක දීලා ගලු කොහොම හරි මාව ජීවත් කරන්න කියලා අන්තිම මොහොතේ අපි හිතන අඩු ගන්න එක තප්පරයක්වත් මේ ගත්ත කෙස්ලොම් නියදක් කය කියන ටික මගේ කියාගන්න. ඒක බින්දිලා විශ්ිරලා යයි නැ ධාතු ධාතු වලට එකතු වෙයි කියන එක හීනකින්වත් ඒකන්න කැමතියි. එකකම්ම සංඥාවක් තියෙනවා. ඒක නිට්ටයයි, ඒක සුඛයි, ඒක සුභයි, ඒක ආත්මයි කිය. නමුත් චිත්තක්ෂණයක් එන්නවා දීලා දාන්න. ඔක්කොටම වෙනවා බය වෙන්න දෙයක් නැහැ. ඒක නිකන් හම්බෙයි. අන්න මේ චිත්තක්ෂණයෙන් පස්සේ එක පාරටම මේක ධාතු කොටක් වඩටපත් වෙනවා. ආයෙ විසුමක් නැහැ එතන.